ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර සුබ දවසක් වේවා ඊතදර සුලවතුනි රසික රසිකාවනි අපේ ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ අද මෙහෙමනම් හෙට මොනවා සිදු වේද නොදනිමි ඇසේ ඈතක අමිහිරි නාද වද දෙන සිතට කෙලෙසක සිතුවිලි ඒද හදවත ගිහින් ලොව කොතැනක නවතීද 1942 මැයි මාසේ ළමා හඬ සංගරාවෙන් ඒ කවිය උපුටගත් ADJ මාතුපාලයි ඒ ළමා හඬ සංග්‍රහව ඒ කාලේ මුල්ම ළමා සංග්‍රහයක් සංස්කරණය කළේ එස් මහින්ද හාමුදුරුව ආනන්ද රාජකරුණ පියදාස පලන්සූරිය වැනි කවියෝ එහි කවි ලියලා තියෙනවා අර්ථ සම්පන්න කවි මේ අදහස් ගොනු සමග මුල්ම ගීතය වෙත යොමු වෙමු. ඩෝල්ටන් නල්විස් පුංචි මිනිස්සේ ලොකු ලොකු දේවල් කළ. ඔහු කවියෙක්, ගීපද රචකයෙක්. අමරදේවයන්ට ලියූ ගීත අතර මේ ගීතය අප හිත උබුදු කරනවා. අපි ඒ ගීතයට සවන් යොමු කරමු. Thank you.

හිසේ ලංගු ලංගු සොඳුරු කිඳු ලංගු ලංගු නිරුන් කෙසේ ලංගු ලංගු සොඳුරු කිඳු ලංගු ලංගු දෙවි පිහිටේ ගයමු රන් ගොයමේ සිංදු සිංදු කුටිනි තලේ මට නොවේගම කුළු කලේ සංගොයමේ දෙලන කලේ මන බැඳුනා පදුළු ඇලේ බුලකේ රට කුටිනි තලේ මට නොවේගම කුළු කලේ සංගොයමේ දෙලන කලේ මන බැඳුනා පදුළු ඇලේ දහදිය බින්දු බින්දු දිවිහාලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු ඔබට උගත හැකි දේ ළමාංග සංග්‍රහයේම ලස්සන පරිවර්තනයක් අර්ථවත් ශාස්ත්‍රාචාර්ය බඹරන්දි සිරි සීවලි හාමුදුරුව උන්වහන්සේ ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලෙත් ඉගෙනගත්ත පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්යවරයෙක් හැටියට ක්‍රියා කළ දැන් අපාතර නැති කීර්තිමත් නාමයක් ඉතිරි කළ යතිවරයාණන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ හින්දි කවි පෙළක් මෙසේ පරිවර්තනය කරනවා. ඉරිදා සංග්‍රහයේ ගීත ඉදිරිපත් කරන්න පෙර මම එයින් කොටස කොටස කියවන්න ඉගෙන ගන්න. ඔබට පිපුණු මල් වලින් නිරන්තර සිනාව උගත හැකි. ඔබට බඹරුන්ගෙන් නිරන්තර ගායනය උගත හැකි. ඔබට ගස්වල නැමුණු අතුවලින් අවනත භාවය උගත හැකි ඔබට වායු චලනයෙන් උනන්දු වීම හා උනන්දු කරවීම උගත හැකි පරාක්‍රම නිර්යැල්ල විසින් ලියන ලද ගීතයක් වෙත අප හිත යොමු වෙනවා සෙක්කුව නාට්‍යය 976 ඔහු ලියලා වේදිකාගත කළ අධ්‍යක්ෂණය කරමින් සැම්සන් සිල්වා සංගීතවත් කළ මේ සෙක්කුව සංසාරයටත් උපමා කරනවා. එහි එන ප්‍රසිද්ධ ගීතයක් එඩ්වඩ් ජයකොඩි ඇතුළු පිරිසක් තමයි මුලින්ම ගායනා කළේ. අරසක්වල කපි මහරජුරෝ ඇගිතලයි කිරි පුස්කා කම්මැලි වීලා මන්නුවයි කිරි කුස්සා නිදැල්ලේ වැඩිලා දැන් හොඳ කටි කර කම්මැලි නැති කිරි කුස්සා ආයෙත් එක්කුවේ මේ කරුබිම හොයන්න වඳිනවා දෝ කිරි පැවතීම වෘසපයකි අපේ පැඟිලා රටේම ඉපදී ඇදිලා වැඩුණයි රංගේට මේ අපේ පැඟිලා සරුබිම හොයලා මුරණ්ඩු වීලා කම්මැලි කුණු අපේ පැඟිලා ආයෙත් එක්කුවේ සරුබිම හොයන්නේ පඳිනවදෝ අපේ ඔබ එක් මගක කරු බිම්බෙව්වා නොවැදාලේ අරින් ඇදලා කොම් මාරු කරලා ඔබ මතිවතුනා නොවැදාලේ ගාලේ ගාලේ මහතන දොඩවන වේගල් අහලා තව රැඳෙනුද මෙහිරාලේ මෙහිරා පන්නලා උසව බැඳලා ඝාතනවද අපේ රාලේ කාලේ බැඳපන් අපේ ඔබට කිරෙන් හා වතුරෙන් එක්වීම හා එක් කරවීම උගත හැකි. ඔබට සූර්ය කිරණයෙන් නැගිටීම හා නැගුටු වීම උගත හැකි. ඔබට ගස් වලින් හා වැල් වලින් සියල්ලන් සමග අත්වැල් බැඳ ගන්නා සැටි උගත හැකි. ඔබට වැසි බින්දු වලින් සියල්ලන් කෙරෙහි සමාන ආදරය දක්වන සැටි උගත හැකි. සරත් දසනායක සංගීතඥයා විසින් සංගීතවත් කළ උපාලි ධනවල විතාන විසින් ලියන ලද භක්ති භජන සම්ප්‍රදායේ සිංහල ගීතයක් විශාරද සුජාතා අත්තනායක ගායන ශිල්පිනිය ගැයුවා. අතිශය ජනකාන්ත වූ මේ ගීතය අපි ඉරිදා සංග්‍රහයට මෙසේ යොදා ගන්නවා ඔබේ රසවින්දනය පිණිස. Ah! ඔබට පතංගි වලින් සියල්ලන් ප්‍රභාවිත කරන සැටි උගත හැකි ඔබට ගොඩටගත් මාළුවන්ගෙන් සිය රටේ නිදහස සඳහා හැපි මැරෙන සැටි උගත හැකි ඔබට කොළහැලි පවතින ශීත කාලයේ ගස් වලින් දුකෙහිදී ධෛර්යයෙන් යුක්තව සිටින සැටි උගත හැකි නිතර දුරකථනයෙන් කතා කර එදිදා සංහය ගැන අදහස් දක්වන යෝජනා ඉදිරිපත් කරන ලියන්වල අබේසිංහ සහෘදයාගේ ඉල්ලීමක් ඉටු කරන්න සූදානම්. ශාන්ති ගීත දේව සංගීතඥ ආචාර්යවරේ ගායන ශිල්පිය. ඔහු විසින් ගායන ලද මේ ගීතය ඩෝල්ටන් නල්ලිස්ගේ රචනය අපි බලමු මේ ගීතය ඔබ රසවත් කරාවිද කියලා. Thank you. රාගෙන් රත්ව දෝෂෙන් දූෂිත වජගි මෝහෙන් මූඩ වී මේ කරන කෙරලිලි සාමෙන් කෙලවරට යන අයුරු නොපැකිලි කාගෙන් කෙසේ කවදා වන්නේද එලි අස්වයින් දාමුදුරෝ ළමාණ්ඩ සංගරාවට ලියූ කවියක් ඒ ඒ කවිය සමග ගීතයකට යොමු වෙනවා ඊට පෙර තව අදහසක් කියන්නට පුළුවන් ඔබට පහනින් හැකිපමණ තුරට ලෝකයේ අඳුර දුරු කරන සැටි උගත හැකි. ඔබට මහ පොළොවෙන් ලෝක වාසීන්ට අපක්ෂපාතී ලෙස සේවය කරන සැටි උගත හැකි. ඔබට ජල පහරින් ජීවන පතයෙහි ඉදිරිය බලා යන සැටි උගත හැකි. ඔබට දුම්දහරින් ටිකින් ටික උසස් වන සැටි උගත හැකි. ඔබට සත්පුරුෂයාගේ චරිතයෙන් තමන්ගේ චරිතය හැඩගසා ගන්නා සැටි උගත හැකි. හොඳ චරිතයක් ඇතිව ජීවත් වුණු කවියෙක් ඒ වගේම ගීපද රචකයෙක් 22 වෙනිදා මේ මාසේ අප අතරින් ගිය වුණා. ගුණසේන කඩිගම ඔහු පසු කාලයක ශාන්ති පදනමේ ස්වේච්ඡාවෙන් බෞද්ධ කටයුතු වලින් අප්‍රමාණ බෞද්ධ අබෞද්ධ කුල ભેද ಜಾති ભેද නොතකා මිනිසුන්ට උදව් කරන කටයුතු වල නිරත වුණා. ඉතින් ඔහුගේ වියෝව අපේ හිතට දුකක්. හැබැයි අපි ඉපදෙනවා අපි මැරෙනවා. ඒක තමයි ලෝකේ ධර්මතාව. හිත හදාගන්න ඕනේ. ඔහු විසින් ලියන ලද ගීත තිසිර සේනාරත්න සංගීතඥ ගායන ශිල්පියා ඒ කාලේ ගුවන් විදුලියට ගායනා කළා. ගීතයත් අසීමිත ජනාදරයට ලක් වුණා. අපි මෙමසමු එම ගීතය. සිනා මුදිතා සිනා මිතුරියේ ඔබ දුටු වෙමි මිතුරියේ ඔබ දුටු වෙමි සරණ සිල්ගෙන අරණ තුල උන් වැසියන් මැද්දේ ගුවනතරු පිරිවරුණ සඳසේ සිටි පබාබති සඳසේ සිටි පබාබති උතුරු සලු හැඳ පොරවලා උතුරු ගම් හද කවරලා කි ඇස නැත සරාගී රස විඳින්නේ දැත සංවර ලෙස සබන් මා වෙදසිනින් පියවර නඟන්නේ උතුරු සලුහෙන් පොරවලා පතුරනා මුදිතා සිනා මිතුරියේ ඔබ දුටු වෙමි මිතුරියේ ඔබ දුටු වෙමි ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝති මදනායක. thank you